කවුරුනේ ස්වාමීන් වහන්සේට අපි සරණනේ එතකොට සාමාන්‍ය අහරුවාදා මේ වගේ සාකච්ඡාවක් පවත්වනවා විශේෂයෙන් මේ සඳහා මුල්ලා තියෙන්නේ අතිපූජනීය කටුගෝන් දානන් සානවාසේ මේ අවුරුදු ගණනාවකට කලින් කරපු නිවන නියම දේශනා මාලාවයි. ඒතර මේ නිවන නියම දේශනා මාලාව මේ කටුගෝන් සානවාසේ පවත්වන්න මුල්ලා තියෙන්නේ අපේ අවපාදාය මාතෘ ශ්‍රී ඥානාරාම සාමණේරගේ ආරාධනාවෙන් ඉතින් මොකද ඒවකට ජීවන සම්බන්ධයෙන් විවිධාකාර මත ඉදිරිපත් වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ බඳු මත විවිධාකාරයෙන් සංඝයා වහන්සේලා අතරත් පැතිරලා තිබිලා තියෙනවා. ඉතින් මේ කාරණාව තේරුම් ගත්ත අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ආරාධනා කළා තියෙනවා කරුණාවේ ස්වාමීන් වහන්සේට මේ නිවන අලලා දේශනා මාලාවක් පවත්වන්න කියලා. මුලදී උන්වහන්සේකට අකමැති වෙලා පස්සේ මේ මාතර ස්වාමීන් වහන්සේ නමකට මේ ආරාධනා කරාම පස්සේ ආරාරගෙන උන්වහන්සේගේ ආරාධනාවෙන් මේක කරනවා කියන එකක් සඳහන් කරන්න කියලා මාතෘ සංඝාසය මහාන් කියලා තියෙනවා මොකද අභාගයෙන් මුළු මත එනවා කියලා අදහසක් ඉන්නේ පුළුවන් නිසා නමුත් මේක ඥානාරාම ස්වාමීන් වහන්සේගේම අනුමැතිය ඇතුව උන්වහන්සේ දෙදිරි තියාගෙන තමයි එතකොට මේ ඉදිරිපත් කළා තියෙන්නේ ඒ නිසාම හැම දේශනාවක් සම් මුලම හැම දේශනාවකම මුල ඒ මහෝපාද්‍යය ස්වාමීන් වහන්සේගේ අවසරයෙන් අරගෙන මේ දේශනා මාලාව ඉදිරිපත් කළා තියෙනවා දේශනා 33ක් වශයෙන් මේ දේශනා මාලාවක් වශයෙන් ඉදිරිපත් කළා. අද ඇත්තටම අපිට මේ ලොකු සාරයක් නැත්නම් ලොකු ගැඹුරක් මේ හැම දේශනාවක් හරහාම හොඳින් අධ්‍යයනය කිරීමෙන් අරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක අතරව මේ දේශනාවන් දැන් ලෝකෙ පුරාත් පැහැෙන ප්‍රචලිත වෙලා තියෙනවා. මොකද ජර්මන් ජාතික අනාලය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කටයුතු කරන මේ ජර්මන් විශ්වවිද්‍යාලයකත් මේ කොටස් අරගෙන උගන්වන විදිහ නැත්නම් උන්වහන්සේ මේ වගේ සාකච්ඡාවක් පවත්වමින් කවුරුටත් මේක ව්‍යාප්ත කරන කප්පයකට ඇවිල්ලා තියෙනවා. සා මේ ලොකු වටිනකමක් මේ දේශනා මාලාවටම ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන ගිහිල්ලා පස්වෙනි දේශනාවේ අගහරියේ ඉන්නේ. ඉතින් අපි දෙවෙනි පිටුවේ තමයි අපි දැන් රස කරන්නේ. මම ආරාධනා කරනවා අපි එදා නවත්වපු කොටස නම් අවසන් ඉදිරිපත් කරන්න කියලා 13 වෙනි කොටේ ධම්මසුදත්ත සංඝහසට.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 ඊළඟට විස්තර වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා කෙටි කරලා ගත්තොත් ඒක කලින් සාක්ෂාත් කරන ධර්මයේ හැටියට දක්වන්නේ අට මොක්කෝ මොක්ෂාට. ඊළඟට සතිය සාක්ෂාත් කරන ධර්ම හැටියට දක්වන්නේ උදේ වාසෝ පෙර විසු තැන් පිළිබඳ ඥානයි. මේක අතීතයට ගිහලා තමන්ගේ ඇසින් දකින්න බැහැ. දකින්න පුළුවන් වෙන්නේ සතිය පිරිසුදු කරගෙන පස්සට ඇරලා ඒ සතිය මගින් අතීත ජීවිත දකින්න පුළුවන් වෙනවා. නමුත් ඒකත් ප්‍රත්‍යක්ෂය. ඒ වගේම ඇසින් සාක්ෂාත් කරගෙන ධර්ම තමයි චුතිපතාතෝ සත්‍යයේ චුතිය උත්පත්තිය පිළිබඳ කාරණේ විමසුණු විමසුණු කරගත් අයට පුළුවන් මොන විදිහකින් දකින්න. සාමාන්‍ය සින් දකින්නා වාගේ. ඒ වගේම ආසෝක්ෂ පඤ්ඤාය සත්‍ය කරණීය ආශ්‍රය කිරීම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්මයි. වෙන ක්‍රමයකින් නෙවෙයි. මේ කාමාශ්‍රය තවත් ගලාගෙන ඉන්නේ නැහැ. මහාශ්‍රය තවත් ගලාගෙන ඉන්නේ නැහැ. අවිජ්ජාශ්‍රය ගලාගෙන ඉන්නේ නැහැ. වික්ඛාශ්‍රය ගලාගෙන ඉන්නේ නැහැ. කියන මේ ප්‍රත්‍යක්ෂය ලබන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්මයි. අන්න ඒ නිසා මේ නිවන පිළිබඳව සාහන විශේෂම දේ තමයි සත්‍ය කාසම්. සමහර කෙනෙක් හිතා ගන්නවා නිවන කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් නිසා අපි මේ ගැන මොකොත් කතා කරන්නවත් හොඳ නැහැ කියලා. සමහර කෙනෙක් එහෙමත් හිතනවා. ප්‍රත්‍යක්ෂ කළ යුතු කියලා ප්‍රත්‍යක්ෂ කළ යුතු කියලා විශේෂයෙන් කියන්නේ මක් නිසාද වෙන ආගම්වල ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි දෙයක් බුදු පියාණන් වහන්සේ දැක්වුවේ නිත්‍යව ධම්මේ. ඊට දැමීම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා. මොකද්ද ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි දේ හැටියට සාමාන්‍යයෙන් හිතන්නේ භව නිරෝධය. මේ භවයේ නිරුද්ධ වුණා කියන එක මෙලොවදී කොහොමද කරගන්න කොහොමද දැනගන්නේ කියන එක සමහර විට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා. භව නිරෝධෝ නිබ්බාණං කියලා ප්‍රකාශ කරන්නේ ඒකයි. ඒක කෙරෙන්නේ මේ විදිහට ආශ්‍රවක්ෂේ. විශේෂයෙන් ආශ්‍රව ගලාගෙන එන නිසා තමයි භවයක් විශේෂයෙන් භවාශ්‍රව විශේෂයෙන් භවාශ්‍රව ගලාගෙන එන නිසා තමයි එතන භවයක් පවතින්නේ. මේ භවය කියන එක අනිත් අයට පෙනෙන භවය නොවේ. ඒ ඒ පුද්ගලයාගේ సంతාණයට අනුව දැන් කෙනෙක් කාම ලෝකයේ ඉන්නකොට සමහර විට කෙනෙක් හිතනවා වටේට තිබෙන කාම වස්තු අතරේ ඉඳීමයි කාම ලෝකයේ ඉඳීම කියලා. ඒක නෙමෙයි. සංකල්ප සිතුවිලි වලින් සිටින කාම ලෝකය. රූප අරූප පිළිබඳවත් ඒ විදිහටම. මේ ලෝකෙම ඉඳලා ඒ தত্ত্ব ලබා ගන්න පුළුවන්. මේ ලෝකවලට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකයේම ඉඳගෙන මේ භවය සම්පූර්ණයෙන්ම ශ්‍රේය කළ බව ප්‍රත්‍යක්ෂ කරගන්නත් පුළුවන්. ඒක කරගන්න පුළුවන් වෙන්නේ අර කාමාසව, භවසව, අවිජ්ජාසව ආදී ආශ්‍රයයන් තමාගේ සිතට ගලාගෙන ඉන්නේ නැති බව පිළිබඳ ප්‍රත්‍යක්ෂය ලබා ගැනීමෙන් උනොත්. අපි ගිය පාරත් තුන කතා කරා මේ කර්ම සම්බන්ධයෙන් විශේෂයෙන් අර මේ අත්‍යකරණීය ධර්මා කියලා මේ සාක්ෂාත් කරන ආකාරයන් හතරක් ගැන බුදුන් වහන්සේ මේ දේශනා කළා තියෙනවා. ඒක දේශනා කළ තින්නේ අඟුත්තර නිකායේ චතුක්ක නිපාතේන සූත්‍රයක. කයින් සාක්ෂාත් කරන්න පුළුවන් ධර්ම විශේෂයක් වෙනවා ඊළඟ සතිය සතිය දිනු කිරීමෙන් සාක්ෂාත් කරන්න පුළුවන් ධර්මයක් වෙනවා ඇසින් සාක්ෂාත් කරන්න පුළුවන් ධර්මයන් වෙනවා ඊළඟට ප්‍රඥාවෙන් සාක්ෂාත් කරන්න පුළුවන් ධර්මයන් වෙනවා එතකොට කයින් සාක්ෂාත් කරන්න පුළුවන් ධර්මයන් වශයෙන් විමෝක්ෂ 8 වෙනලා තියෙනවා ඊළඟට සතියෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් වීම සතිය හොඳට පිරිසුදු කරගෙන අතීතයට යොමු කළා මේ කුබ්බේ නිවාසානුස්සතිය කියලා පෙරවිසු මේ ආත්ම භාවයන් පිළිබඳව දැනගන්න එක සතියෙන් කරන්න පුළුවන් කියලා කියනවා ඊළඟට දිබ්බ චක්කුව දිනු කළා හොඳට තමන්ගේ යබිඥාවන් දිනු කළා පෙර විසූ කඳ පිළිවෙල දැන් මේ මොකද්ද මේ අනිත්‍ය උපදින හැටි කර්මානුරූපව පහළ වෙන හැටි එතකොට මේ ඇස දිනු කළා දිබ්බ චක්කුව දිනු කළා මේ සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා කියනවා. හැබැයි මේ ඔක්කොටම වඩා ප්‍රඥාවෙන් තමයි කියනවා මේ ආශ්‍රයයන්ගේ ඡයවීම සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ අපි ගියසාරෙත් පොඩ්ඩක් මතක් කරගත්ත ආශ්‍රයයන් ඡයවීම ගැන ආශ්‍රය කරන ආකාරයන් ගැන හොඳ විස්තරයක් හම්බ වෙන ඔය සම්භාසන සූත්‍රයේදී ක්‍රම හතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව තවත් බොහෝ තැන්වල මේ ආශ්‍රවයන් ඡය කරන ආකාරයන් ගැන සඳහන් වෙනවා. මොකද ආශ්‍රවයන් තියෙන තාක් බුදුරජාන් වහන්සේ තියෙනවා කියනවා මේ නිවරදී කියන්නේ අමන්ත සතුට වෙන්න පුළුවන් තත්වයක කිසි කෙනෙක් නැහැ කියලා. මොකද ආශ්‍රවයන් තිබෙන තාක් ඒවැයෙන් ඕනම වෙලාවක නැවතත් මේ අපාගත වෙන මට්ටමකට ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා ආශ්‍රයයන් ඡය කිරීමෙන්ම සතුටු වෙන්න කියලා කියනවා. විශේෂයෙන් ඔය වික්ෂුන් වහන්සේලා ගැන සඳහන් වෙන මේ ධම්මපදයේ ගාථාව සඳහන් වෙන්නේ අපි මේ නෙක්ඛම් සුඛයක් ලැබුවා කියලා අනිත් අයට ටිකක් يعني ගිහි පින්වතුන්ට වඩා විශේෂිත වූ විවේකයක් ලැබුවා කියලා එතනින් සතුටු වෙන්න එපා කියනවා ආශ්‍රයයන් ඡය කරගෙන නැත්තම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුළුවන් තරම් මේ ආශ්‍රයයන් ඡය කර ගැනීම සම්බන්ධයෙන් උනන්දු කරන ස්වභාවයක් තියෙනවා. ඊළඟට මෙතන තව සඳහන් කරනවා මේ භවනිරෝධෝ නිබ්බානං කියන කාරණාව දැන් ඔය පටිසමුපාදයේ එන විවිධාකාර මට්ටම් වලින් නිවන විස්තර කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් විඥාන නිරෝධය සඳහන් කරනවා මේ නිවන සම්බන්ධයෙන් ඊළඟ නාම රූප නිරෝධය නිවන වශයෙන් පෙන්නවා සලායතන නිරෝධය නිවන වශයෙන් පෙන්නවා ඊළඟට මෙතන තවත් භව නිරෝධය නිවන වශයෙන් පෙන්නවා ඉතින් මේ හැම අවස්ථාවෙදිම මේ පරිසෞපාද අංග සම්බන්ධයෙන් ඒ ඒ ඒ අංග ඒ ඒ පිරිස් අපි දිනු භවනා කරද්දී පටිසමුප්පන්න අංග කොයි විදිහටද කෙනෙක් හොඳින් ප්‍රත්‍යක්ෂ කරගත්තේ හොඳින් නුවණින් තේරුම් ගත්තේ අන්න ඒ කොටස් හොඳට නිරුද්ධ වී යාම සම්බන්ධයෙන් හොඳින් අවබෝධයක් ඇති කරගත්තාම මේ පරිසෝපාදයේ ක්‍රියාත්මක ධාවය තේරුම් ගත්තනම් ඒ ඒ කොටසදී අන්න ඒ ඒ කොටසට අනුරූපව කෙනෙකුට පුළුවන් මේ පරිසෝපාද න්‍යාය නැත්නම් පරිසෝපාද මූලධර්මයේ තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තනම් අන්න ඒ මට්ටමින් කෙනෙක්ට නිවන සාක්ෂාත් කරලා කියලා හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඒත් මේ භව නිරෝධෝ නිබ්බාණං කියන කාරණාව විශේෂයි එක පැත්තකින් බැලුවාම මොකද අපි සාමාන්‍යයෙන් භවයක් කියලා කලකන්නේ මේ ඊළඟ භවයක් සම්බන්ධයෙන් නැත්නම් අනාගත භවයක් සම්බන්ධයෙන් තමයි අපි සාමාන්‍යයෙන් අපේ වැටහීම තියෙන්නේ. ඉතින් ඒ නිසා හුඟක් දෙනෙක් නිවන සම්බන්ධව ඒතකොට මේ පිරිනුවන් පෑවට පස්සේ නැත්නම් මේ භවයෙන් චුත වුණාට පස්සේ සාක්ෂාත් කරන දෙයක්ද මේ නිවන කියලා ඇතැම් වෙලාවට කෙනෙක් තුළ මතයක් තියෙන්න පුළුවන්. ඒ බඳු දුර්මත තමයි ඇත්තටම මේ දේශනා මාලාව හරහා ටික ටික කටුරුන් සානසය දුරු කරන්න මේ උත්සාහත් වෙන්නේ. හරි මෙතනත් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මේ භව නිරෝධෝ නිබ්බාණං කියන කාරණය අන්‍ය තීර්ථකයන් පවා නිකන් ඒ අයගේ විශ්වාසයක් තිබිලා තියෙන්නේ මේ විවිධාකාරව උත්තරී මනුස්ස ධර්ම. මිනිස්සෙක් වශයෙන් ඉඳගෙන මේ සාක්ෂාත් කරගන්න හැකියාවක් නැහැ. නැත්නම් උත්තරී මනුස්ස ධර්ම මිනිස්සෙක් වශයෙන් ඉඳගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාවක් නැහැ කියලා සංකල්පයක් තමයි ඒ අයගේ තිබිලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ ශාසන ප්‍රතිපදාවන් හරහා ඉදිරිපත් කරනවා මේ විවිධාකාර උත්තරී මනුෂ්‍ය ධර්මයන් මේ භවය තුළදීම කොහොමද දියුණු කරගන්නේ ඊට අමතරව නිවන සාක්ෂාත් කරගන්නේ මේ භවය තුළදීම. ඒ කියන්නේ ආයේ මෙරළා උපදින්න දෙයක් නැහැ. මේ ජීවත් වෙන්න ඉන්න අවස්ථාවේදීම කොහොමද මේ නිවන සාක්ෂාත් කරගන්නේ? භව නිරෝධයක් සාක්ෂාත් කරගන්නේ කියන කාරණාව. එතකොට මෙතෙන්දී දැන් උපාදාන පත්‍ය භවෝ කියලා කිව්වහම විශේෂයෙන්ම ඔය තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ කියලා කියන්නේ අපේ හිතේ යම්කිසි වේදනාවක් පහළ වෙලා නැත්නම් හිතේ ශරීරයේ යම් වේදනාවක් පහළ වුණාම ඒකේ යම් සුඛ ආස්වාදනයක් තියෙනවා නම් ඔන්න ඒකට අපි ඇවිලා තණ්හාවක් පහළ වෙන්න පුළුවන්. ඒකම නැවත නැවත නැවත හිතින් ස්පර්ශ කළා ස්පර්ශ කළා නැත්නම් හිතින්ම නැවත නැවත ග්‍රහණය කළා ඒකේ ප්‍රබල මට්ටමක් අපිට උපාදාන මට්ටමක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. යම් අවස්ථාවක ඒ විදිහට හිතින් උපාදාන කරගත්තා නම් අන්න අර තමන්ගේ තිලිච්ච චිත්ත මට්ටම අභිභවා ගිහිල්ලා හිතේ තිබුණ යම් අපිටම සාමකාමී ශාන්ත ස්වභාවයක් වෙනුවට දැන් එන්නේ යන්න අර සකස් කරගත්ත හිතින් අල්ලගත්ත කන්හාවෙන් බදාගත්ත යම් භව තත්ත්වයක් තමයි ඒතකොට දැන් හිතින් ග්‍රහණය කරගෙන ඉන්නේ. දැන් ඔය කටුකුරුන් සානාසයේ ඉදිරියට ඔය ගැන තවත් විස්තර කරනවා. කෙනෙක් අර චිත්‍රපටයක් එහෙම බලන්න ගිහිල්ලා චිත්‍රපටයක් හොඳට බලාගෙන ඉන්නකොට තමයි මේ ඉන්නේ කොහෙද කියලා අමතක වෙනවා. ඊළඟට ඉන්න වෙලාව ගැන අමතකයි. ඊළඟට සාර සම්පූර්ණයෙන්ම තමන්ගේ ඉදිරියේ මෙවිලා පේන මේ චිත්‍රපටිය තුල තමයි ජීවත් වෙන්නේ. එතකොට මේ බඳු ලෝකයක් චිත්‍රපටියේ මවන ලෝකයේ තුල තමයි తాවකාලිකව හෝ මේ මනුස්සයා ජීවත් වෙන්නේ. ඒකේ වෙනස් ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මෙතන තියෙන්නේ. අපි හිතමු එබඳු කිසිසේත්ම භව tattවයකට හිත යන්නේ නැත්තම් නිරන්තරයෙන්ම මේ වර්තමානයේම හිත තියෙන ස්වභාවයක් තියෙනවනම් උපාදාන කරන්නේ නැති ස්වභාවයක් තියෙනවනම් හිතේ එතකොට අන්න භවය එබඳු අර හදන සංස්කරණය කරන සංහාවෙන් අල්ලගන්න භවතත්වයක් නැති ස්වභාවය එතකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් කෙනෙකුට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. එතකොට මෙලොවදීම එතකොට අන්න ඒ වගේ භවතත්වයකට යන්නේ නැහැ දැන් මේ හිත. භවාශ්‍රයයන් ඔස්සේ යන්නේ නැහැ කියන කාරණාව මේ සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක තමයි මේ කරුණාසාරයෙන් මෙතනත් මතක් කරලා දෙන්නේ. භව නිරෝධ නිබ්බානං. ඒකයි විශේෂයෙන් භවආශ්‍රම ගලාගෙන යන නිසා තමයි භවයක් පවතින්නේ. අපි හැමතිස්සෙම අර මේ මොහොතේ ජීවත් නොවේ හැමතිස්සෙම ඊළඟ මොහොතකට ඊළඟ මොහොතකට තල්ලු කරන ගතියක් තියෙනවා. විශේෂයෙන්ම මේකෙම වර්ධිත අවස්ථාවක් තමයි භව කියන්නේ ඊළඟ භවයක් කියන தත්ත්වයට පවා තල්ලු වෙන්නේ. එතකොට මේ භවආශ්‍රමයේ යම් අවස්ථාවක අපේ හිතෙන් සම්පූර්ණයෙන්ම ඡය වෙලා නම් අන්න ඒ බඳු මේ ඊළඟ මොහොතකින් සතුට වෙන්න නැත්නම් ඊළඟ මොහොතකටපත් වෙන්න තියෙන උමනාවක් වෙනුවට වර්තමාන මොහොතේම පූර්ණ තෘප්තිමත් භාවයක් ඒකට කෙනෙක් මේ සාක්ෂාත් කරගන්න වෙනවා. වර්තමාන මොහොතේ පූර්ණ තෘප්තිමත් භාවයක් තියෙනවා නම් ඊළඟ මොහොතක් ගැන තණ්හාවක් නැතියක් නැත්නම් අන්න එතකොට Tamanට තේරෙනවා මේ වෙලාවේදී මගේ භාෂාවේ යම් පමණක ඡය වෙලා තියෙනවා නැත්නම් භාෂාවේ මේ වෙලාවේදී දුර්වල වෙලා තියෙනවා. ඒ නිසා මේ වර්තමාන මොහොතේ පූර්ණ තෘප්තිමත් භාවයකින් කටයුතු කරන්න පුළුවන් කියලා. ඒකේ සෑහෙන්න දිගට දිගට ආශ්‍රයයන් ඡය වෙලා තමයි. එතකොට රාතන් වහන්සේ කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගන්නේ දැන් මේ වෙනකොට මගේ කාමාශ්‍රය වෙනුත් සම්පූර්ණයෙන් ඡය වෙලා භවශ්‍රය වෙනුත් සම්පූර්ණයෙන් ඡය වෙලා අවිජ්ජාශ්‍රය වෙනුත් සම්පූර්ණයෙන් ඡය වෙලා කියලා. ඒ කාරණාව ඔය චූලසුඤ්ඤත සූත්‍රයේදී හිමත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ක්‍රමානුකූලව විශේෂයෙන් විපස්සනා භාවනාව කරහා කොහොමද අර ආශ්‍රවයන් ඡය කරගෙන යන්නේ? එතකොට විශේෂයෙන් කියන්නේ අර කාමාශ්‍රවය මුල් කරගෙන හිතේ පහළෙන විවිධාකාර සංඥාවන් දැන් හිතේ නැහැලු. මොකද අපි හිතමු කාම කාමාශ්‍රවයන් හිතේ තියෙන තාක් ඒවට යම් ඇල්මක් තියෙනවා කාමාශ්‍රවය ඇසුරු කරන යම් යම් කාම සංඥාවන් තියෙනවා ඒ කාම සංඥාවන් වලින් අපේ හිත ටිකක් පිරලා වගේ තියෙනවා අපේ හිතේ ඒවා තමයි ඒකට බලපවත්තන්නේ ඒවා තමයි හිතේ හොල්මන් කරන්නේ හැබැයි යම් අවස්ථාවක අපේ හිතේ කාමාශ්‍රවය සම්පූර්ණයෙන් දුර වෙලා නම් අන්නේ කාමාශ්‍රවය තුලාම තුලින් මතුවෙන නැත්නම් කාමාශ්‍රවය නිසා මතුවෙන අර වගේ විවිධාකාර කාම සංඥාවන් දැන් මේ හිතේ හොල්මන් කරන ස්වභාවයක් තියෙන්න බෑ ආවත් තියෙන්නේ ඈතකින් වගේ. ඒ කියන්නේ ග්‍රහණය කිරීමක්, හිතෙන් ඒවා බදා ගැනීමක්, තණ්හාවෙන් අල්ලා ගැනීමක් කිසිසේත්ම වෙන්නේ නැහැ. අන්න කාමාශ්‍රය ආශ්‍රිත යම් ඒ සංඥාවන් සියල්ලම දුරු වුණා කියලා කියනවා. ඒ වගේමයි භාශ්‍රය ආශ්‍රිත සියලුම සංඥාවන්ගෙන් හිත හිස් කියලා කියනවා. ඊළඟට අවිජ්ජාශ්‍රය සම්බන්ධ සියලුම සංඥාවන්ගෙන් හිත හිස් කියලා කියනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඔය චූඩසොඤ්ඤ සූත්‍රයේදී පෙන්නලා දෙනවා ආශ්‍රයයන්ගෙන් හිත හිස්සුනහම කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව වලින් මේ හිත හිස්සුනාම සම්පූර්ණයෙන් මේ බඳු ශුන්්‍යත ස්වභාවයක් තමයි උත්තරීතර වූ ශුන්්‍යත ස්වභාවයක් කියලා කියන්නේ. කියලා මේ කාරණාව ඒ චුලසුන්්‍ය සූත්‍රය මේ අගට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ විදිහට මේ ආශ්‍රයයන් ඡය කරගත්තා නම් තමයි අන්න මේ <clears throat> කෙනෙක්ට සම්පූර්ණයෙන් තෘප්තිමත් භාවයකින් තමන්ගේ කාරණාව ඉෂ්ට වුණා කියලා සතුට වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට හොඳයි අපි ඊළඟ තව ටිකක් ඇස්සරට යමු. ඔන්න ඔය විදිහට මේ ආසව කියන වචනේ ඊගාමක්ම වැඩලා. මේ ආසව කියන වචනය පිළිබඳ එක්තරා ගැටළු විදිහේ සූත්‍රයක් ඔබේ බැලුවාම මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය. මේ සූත්‍රය පටිච්චසමුප්පන් ධර්මයේ පිළිබඳ වටිනා කරුණු රාශියක් ඉදිරිපත් කරන සූත්‍රයක්. මේක එකතනක මේක එකතනක සඳහන් වෙනවා ආසව සමුදයෝ අවිජ්ජා සමුදයෝ ආසව නිරෝධ ආසව සමුදය අවිජ්ජා සමුදය. ආසව නිරෝධා අවිජ්ජා නිරෝධෝ කියන. ඒ කියන්නේ ආශ්‍රවයන්ගේ හට ගැනීමෙන් අවිද්‍යාවේ හට ගැනීම වේ. ආශ්‍රවයන්ගේ නිරෝධයෙන් අවිද්‍යාවේ නිරෝධය වේ කියලා. ඒක විතරක් තියෙනවා නම් අපිට ගැටලුවක් නැහැ. බොහෝම දෙනෙකුට මේ කාලේ ගැටලුවක් වෙලා තියෙන්නේ අවිද්‍යාව මුලින් කිව්වේ මොකද කියන එකයි. ඕකට මොයිකුත් විදිහේ තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ද්වාදශාංග අතරින් අවිද්‍යාව මුලටම කිව්වේ මොකද කියන එකට. එතකොට මේකට ඉස්සරහින් එකක් තියෙන එක අපිට ටිකක් හරි සැනසීමක් වෙන්න පුළුවන්. ආසව සමුදය අවිජ්ජා සමුදය කියලා. නමුත් මේ සූත්‍රයේම තව ටිකක් එහාට ගියාම තියෙනවා අවිජ්ජා සමුදය ආසව සමුදය කියලා. අවිජ්ජා සමුදය ආසව සමුදය. අවිජ්ජා නිරෝධ ආසව නිරෝධෝ කියලා. ඒක බැලුවහම පරස්පර විරෝධී වගේ. ඒ කියන්නේ අවිද්‍යාව හට ගැනීමෙන් ආශ්‍රවයන් නැති වෙනවා. අවිද්‍යාව නැතිවීමෙන් ආශ්‍රවයන් නැති වෙනවා. මේ එකම සූත්‍රයෙන් එහෙම කියවෙන්නේ. සරියුත් ස්වාමීන් වහන්සේ එහෙම පරස්පර විරෝධී ප්‍රකාශන කරන කෙනෙක් නෙවෙයි. නමුත් එතන යම්කිසි ගැඹුරක් තියෙනවා. ඊටත් වඩා ප්‍රශ්නේ වෙන්නේ ආශ්‍රවයන් අතර ආශ්‍රවයන් අතර අවිද්‍යාවක් ආශ්‍රවයක් වීමයි. ගැටලුව හුඟක්ම ගැඹුරු වෙනවා ඒ. එතන මේ මොකද සම්මාදිට්ඨි සූත්‍රය ඒතකොට විශේෂයෙන් මේ සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් විවිධාකාර වූ පැති ඉදිරිපත් කරනවා මේ සම්මා දිට්ඨිය සම්බන්ධයෙන් ඉදිරිගත කරන එක මේ පැත්තක් තමයි මේ ආශ්‍රයයන් සම්බන්ධයෙන් පෙනෙන පැත්ත. එතකොට ඇත්තටම පටිසමුපාදයේ ඒ ද්වාදසාංගයම ප්‍රමාණිකූලව යම් කිසි කෙනෙක් එක යම් හෝ යුගලයක් හොඳින් අවබෝධ කරගෙන තියෙනවා නම් ඒ මට්ටමට සමාධිත්‍යයෙන් යුක්තයි කියලා මේ සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා. ඊට අමතරව දැන් අපි සාමාන්‍යයෙන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මට්ටමක් කතා කළා. ඊළඟට කියනවා මේ අවිද්‍යාව මේ ආශ්‍රව නිසායි අවිද්‍යාව ඇති වෙන්නේ කියලා එක පැත්තකින් කියනවා. ඒකේ උඩ අවිද්‍යාව ආශ්‍රව දුරු වුණා නම් අවිද්‍යාව නැහැ කියලා පැත්තකින් කතා කරනවා. ඒත් අනිත් පැත්තකින් කියනවා එතකොට මේ ආශ්‍රව නිසා අවිද්‍යාව හැටිනවා වගේ ඇති වෙනවා වගේම අවිද්‍යාව නිසා ආශ්‍රව ඇති වෙනවා කියලා. ඒතකොට මෙතන අර පරස්පර විරෝධී ස්වභාවයක් තියෙනවා කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ කියලා. දැන් කටිකුල සානසෙන් මතක් කරන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ආශ්‍රව තුනක් වශයෙන් පෙන්නනවා. ප්‍රධාන ආශ්‍රව තුනක් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වශයෙන්. ඒකේ අර ආශ්‍රව ඇතුලේ අවිජ්ජාශ්‍රවය කියලත් එකක් තියෙනවා. ඒතකොට තවත් ඇත්තම ප්‍රශ්නේ සංකීර්ණ වෙනවා. ඒ ඒක තමයි මේ කටුකුරුන් සන්නස්සේ පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න යන්නේ. අපි ටිකක් ඉස්සරහට ගිහලා බලමු. නමුත් මේ தත්ත්වේ නිදර්ශනයන් ආශ්‍රයෙන්ම තේරුම් ගත යුතු දෙයක්. මේක සිත පිළිබඳ එක්තරා විසිතුරු ධර්මතාවක් නිසායි බැලූ බැල්මට පරස්පර විරෝධී වගේ ප්‍රකාශන මහා ප්‍රඥ රහතන් වහන්සේලාට පවා කරන්න සිද්ධ වුණේ. මේකට අපි කිට්ටු කරගන්න ඕනේ ඉතාමත් වටිනා සූත්‍රයක් තියෙනවා. මහා ආශ්චර්යවත් විදිහේ සූත්‍රයක් කියලා ඒකට කියන්න වෙන්නේ. ඒත් සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ දෙවනි ගන්දුල සූත්‍රය. ඒකේ බුදු පියා ඒක බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. දිත්තංගෝ භික්ඛවේ චරණං නාම චිත්තಂತಿ එවං භන්තේ. තම්පිකෝ භික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේනේව චින්තිතං තේන පිඛෝ භික්ඛවේ චරණේන චitteන චිත්තං චේව චිත්තතරං චිත්තං ඒව චිත්තතරං තස්මාතික භික්ඛවේ අභික්ඛණං සකං චිත්තං පච්ච එක්ඛිතබ්බං දීඝරත්තං ඉදං චිත්තං සංකිලිට්ඨං රාගේන දෝසේන මෝහේ නාති චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සanti චිත්ත වෝදානා සත්තා විසුද්ධ්‍යanti නාහම් භික්ඛවේ අඤ්ඤං ඒකං ඒක නිකායන්ති සමනුපස්සාමි ඒවං චිත්තං යතේ දම් භික්කවේ තිරච්ඡානගතා පාන තේපිකෝ භික්කවේ තිරච්ඡානගතා පාන චිත්තේනේව චින්තිතා තේහිතිකෝ භික්කවේ තිරච්ඡානගතේහි පානේහි චිත්තඤ්ඤේව චිත්තතා එතකොට මෙතන මෙතන ඉතාමත් වටිනා නිදර්ශන දෙකක් බුදු පියාණන් වහන්සේ දෙනවා පළමුවෙන්ම අපි මේ සූත්‍රයේ පරිවර්තනය කරලා බලමු. දික්ඛං හෝ භික්ඛවේ චරණං නාම චිත්තං මහණෙනි නුඹලා චරණ නම් චිත්‍රයක් හිතුවාහුද? එහෙම නැත්නම් නුඹලා චරණ නම් චිත්‍රයක් දැකලා තියෙනවද? ඒ වන් බන්තේ එසේ ස්වාමීනි ඊළඟට බුදු පියාණන් වහන්සේ පදාරනවා සම්පිකෝ භික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේ නේව චින්තිතා මහණෙනි ඒ චරණ නම් චිත්‍රයක් සිතින්ම සිතන ලද්දකි තේන පිකෝ භික්ඛවේ චරණේන චිත්තේන චිත්තඤ්ඤේව චිත්තතරං මහණෙනි ඒ චරණ නම් චිත්‍රයටත් වඩා මේ සිතම විසිතුරුය. මෙතන චිත්ත කියන වචනේ අර්ථ දෙකකින් යොදලා තියෙනවා. මෙතන බුදු පියාණන් වහන්සේ යොදන්නේ විචිත්‍ර කියන අර්ථයෙන්. චිත්ත තරම් කියන්නේ වඩා විහිතුරේ කියලා අපිට කියන්න පුළුවන්. චලනනම් චිත්‍රය කියන්නේ ඒ කාලේ තිබුණු යම්කිසි චිත්‍රයක්. දැන් මේ කාලේ තිබෙන චලන චිත්‍ර වගේ නොවෙන්න පුළුවන්. නමුත් යම්කිසි විශේෂ විදිහේ චිත්‍ර වර්ගයක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. අටුවාවේ එහෙම තෝරන හැටියට තනින් තන ගෙන යාමෙන් එහෙම නැත්නම් කරකැවීමෙන් ස්ථාන මාරු කිරීමෙන් යම්කිසි විශේෂ වින්දනයක් ලබා දෙන ශක්තියක් ඇති විශේෂ චිත්‍රයක් වෙන්න ඕනේ. ඒ චරණ නම් චිත්‍රය. ඒ චරණ නම් චිත්‍රය කොයි ආකාරයෙන් නමුත් විශේෂ විසිතුරු චිත්‍රයක් වෙන්න ඕනේ. නමුත් ඒ විසිතුරු චිත්‍රයටත් වඩා සිත විචිත්‍රයි කියලා බුදු පියාණන් වහන්සේ වදාරනවා. ඒකට හේතුව කියන්නේ කම්පිකෝ භික්කවේ චරණං නාම චිත්තං චිත්තේ නේව චින්තිතං මක්නිසාද ඒ චරණම් චිත්තය සිතින්ම සිතන ලද්දක් නිසා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ අනුව භික්ෂුන් වහන්සේලාට අවවාදයක් හැටියට ප්‍රකාශ කරනවා තස්මාතිය භික්ඛවේ අභික්ඛනං සකං චිත්තං පච්ච වෙක්ඛි තබ්බා එම නිසා මහණෙනි ෂණයක් පාසා මොහොතක් පාසා තමාගේ සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතුය ආපසු හැරී බැලිය යුතුය දීඝ රත්තං ඉදං චිත්තං සම්තිවිත්තං රාගේන දෝසේන මෝහේන නාති දීර්ඝ කාලයක් මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලායි තියෙන්නේ. චිත්ත සංකිලේසා වික්කවේ සත්තා සංකිලේසanti චිත්ත බෝධානා විසුද්ධಂತಿ සිත කිලිටි වීමෙන් සත්වයෝ කිලිටි වේ. සිත පිරිසිදු වීමෙන් සත්වයෝ පිරිසිදු වේ. මේ චිත්‍රයේ පිළිබඳ උපමාව. ඔව් ඇත්තටම මෙතන මේ ගද්දුල බද්ද සූත්‍රය මේ සූත්‍ර දෙකක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා මේ කන්ද සංයුත්තේ. පළවෙනි ගද්දුල බද්ද සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ උඟක් උනන්දු කරනවා මේ විශේෂයෙන්ම අපේ සංසාර ගමන ගැන තියෙන භයංකර ස්වභාවය මේ සූත්‍රය මත කළ දෙනවා. මේ කාලයක් තිස්සේ يعني අපිට හිතා ගන්න බැරි තරම් කාලයක් තිස්සේ තමයි මේ සංසාර ගමන සිද්ධ වෙන්නේ. හරියට නිකන් මහ මොහොත යම් අවස්ථාවන් වලදී ලෝක විනාශයක් වෙනකොට සම්පූර්ණයෙන්ම හිඳලා යනවා. එක වතුර බින්දුවක්වත් නැති තරම් වියලිලා යනවා. නමුත් මේ සංසාරගත සත්‍යය අවිද්‍යාවෙන් අවිද්‍යාව නිවරණයෙන් වැහිලා ඉන්න නැත්නම් සංඥා තණ්හා සංයෝජනයෙන් බැඳලා ඉන්න මේ සංසාරගත සත්‍යයගේ හිතේ තියෙන කෙලෙස් දුරු වීමක් සංසාරයෙන් අත මිදීමක් ඒත් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට මහා මේරුන් චස් පර්වතය ගිනිගල් මේ ගිනිගෙන දැවිලා විනාශලා යනවා කියනවා. ඒත් මේ සංසාරේ දුවන දිවිල්ල නතර වෙන්නේ නැහැ කියනවා. ඒ වගේ ඒ වගේම මහා පෘථිවිය ගිනිගෙන දැවිලා මේ විනාශ වෙලා කුඩු වෙලා යනවා කියලා කියනවා. ඒත් මේ සංසාරයේ ගත සත්‍යාගේ මේ අවිද්‍යාවෙන් නිවරණයෙන් වැහිලා ඊළඟට මේ තණ්හා සංයෝජනයෙන් බැඳිලා මේ විදිහට කෙලෙස් පරිතව යන මේ සංසාර ගමන සත්වයින්ගේ පවතින්නේ නැහැ කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ එතනින් එක අතකින් මතු කරනවා මේ ලෝකේ භෞතික දේවල් විනාශ විනාශ වුණා කියලා මේ සත්වයින්ගේ සසර ගමන නවතින්නේ නැහැ කියලා. ඒ වගේමයි ඒ නිසාම මතක් කරලා දෙනවා මේ නිතරම මේ හිත දිහා බලන්න මේ හිත නිරන්තරයෙන්ම එතකොට සංසාර කාලයක් නැත්නම් අනාදිමත් කාලයක් තිස්සේ මේ රාග දේශ මොහයන්ගෙන් පෙත් වෙලා රාග දේශ මොහයන්ගෙන් කෙලසිලා තමයි තිබිලා තියෙන්නේ කියන එක. එතකොට මේ කාරණාව හුඟක් මතක කරලා තියෙනවා මේ දෙවනි ගද්දුලබද්ද සූත්‍රයේදී. ඒ වගේමයි ගද්දුලබද්ද කියලා කියද්දී මේ සූත්‍රයේ තේමා වශයෙන් අරන් තියෙන්නේ අර ගංගලකින් නැත්නම් බලු ගමකින් බැඳිච්ච මේ බල්ලෙක්ව නැත්නම් සුනකෙක්ව ඒ සුනකයාට කොයිතරම් වෙන රසවත් දෙයක් එළියේ තිබුණත් ඒක අරගන්න යන විදිහක් නැහැ නිදහසක් නැහැ. මොකද යාව බන්ධනයකින් බැඳලා තියෙන. ලොකු කණුවක, හයිය කණුවක මේ බල්ලෙක්ව බැඳලා, දනුවකින් බැඳලා, නැත්නම් දරුවලකින් බැඳලා තියෙනකොට ඒ සතාට හැසිරෙන්න පුළුවන් වෙන්නේ ඒ ඒ ප්‍රදේශයේ පමණයි. සීමිත ප්‍රදේශයක පමණයි. එයාට කොයිතරම් යන්න උමනාවක් තිබුණත් එළියට යන්න හැකියාවක් නැහැ. මොකද අර ගමින් බැඳලායි තියෙන්නේ. ඉතින් අන්නේ වගේ කියලා තේනවා මේ කොයිතරම් මේ සංසාරේ සැරිසරුවත් මේ සත්වය මේ උපාදානස්කන්ධ පහේ තමයි සැරිසරලා තියෙන්නේ. ඒකෙන් එහාට යන්න බැරි ගතියක්, ඒක තුලම හිර වෙච්ච ගතියක්, ඒකම උපාදාන කරගෙන හැසිරෙන ගතියක් තමයි මේ සත්වයා කොයිතරම් අනාදිමත් කාලයක් තිස්සේ සංසාරේ සැරිසරුවත් සිද්ධ වෙලා තියෙන්නේ. අර අර සතා අවුරුදු ගාණක් තිස්සේ අර ජීවත් වුණත් ඒත් එයා අර සීමිත ප්‍රදේශයක තමයි සැරිසරන්නේ. මොකද අර බන්ධණයෙන් බැඳිලා නිසා. නැත්තම් බලු දමින් බැඳිලා නිසා බුදුරජාන් වහන්සේ කියනවා අන්න ඒ වගේම තමයි මේ සත්වයොත් මේ අනාදිමත් කාලයක් තිස්සේ සත්වයෝ මේ සංසාරේ සැරිසරනවා. මේ සැරිසරන්නේ ඇත්තටම මේ සීමිත ප්‍රදේශයක් තමයි අසුරු කරන්නේ මේ මොනවාද පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයන් අසුරු කරමින් තමයි මේ සංසාරේ පුරාවටම සැරිසරලා තියෙන්නේ. ඊළඟට මේ කාරණාවන් කියලා මතක් කරලා දෙනවා උපමා කීපයක්ම ඉදිරිපත් කරමින් මේ හිතේ තියෙන එක පැත්තකින් විචිත්තත්වය තවත් පැත්තකින් කියනවා නම් හිතේ තියෙන කෙලෙස් බරිත ස්වභාවය. දැන් ඉදිරිපත් කරන පළවෙනි උපමාව තමයි මේ අර චලන චිත්‍රය සම්බන්ධ උපමාව. ඒතර චලන චිත්‍රය සම්බන්ධයෙන් උපමාව ඇත්තම කටුකුරුන් සානාසික වෙනමම පොතක් තියෙනවා චලන චිත්‍රය කියලා. ඒකෙදිත් මේ උපමාව මත කළ තව ටිකක් විග්‍රහ කරලා දෙනවා, විස්තර කරලා දෙනවා. එතකොට ඒ කාලේදී ඇත්තම බුද්ධ කාලේදී තිබිලා තියෙනවා යම්කිසි විසුදුරු චිත්‍ර ස්වභාවයක් නැත්නම් මේක මේ අනුවාය කියන විදිහට තනින් තන ගන්න පුළුවන් යම්කිසි සුවිශේෂී වූ චිත්‍රයක්. ඒකේ යම් චලන ස්වභාවයක් තියෙන්නේ නැති. ඒ නිසා ඒක බලන්න සෑහෙන මිනිස්සු රැස් වෙන ගතියක් නැත්නම් ඒක බලන්න ප්‍රිය ප්‍රිය කරපු ගතියක් තිබිලා තියෙනවා. ඉතින් එතකොට මේ මේ චලනචිත්‍රය තමයි බුදුරජාන් වහන්සේ පළවෙනි උපමාවට ගන්නෙ. ඒතර මේ චලනචිත්‍රය බොහොම සිත් අදබඳ ගන්නා ඒකේ විචිත්‍රත්වයක් තියෙන චිත්‍රයක්. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මේ චලනචිත්‍රයත් ඉදින්මයි හදාගන්නේ. ඉතම ඒ නිසා වඩාත්ම විසිතුරුයි කියලා. එක පැත්තෙන් අපිට හිතන්න පුළුවන් මේ චලනචිත්‍රය නිර්මාණය කරපු කෙනාගේ හිතේ තිබිච්ච චිත්තත්වය. තවත් පැත්තකින් හිතා ගන්න පුළුවන් මේ චලන චිත්‍රයේ නරඹන නරඹන්නන්ගේ හිත රාගවේෂ මෝහයන් අරහා කරන සංස්කරණයන් නිසා කොයිතරම් චිත්‍ර වෙනවාද කියන කාරණා. උදාහරණයක් වශයෙන් අපි මොකක් හරි චිත්‍රයක් බලනකොට අපි තුම හතර පහ දෙනෙක් එකතු වෙලා බලනවා නම් අපි එකිනෙකාගේ හිතේ තියෙන රුචි අරුචිකම් වලට සාපේක්ෂව රාග ද්වේෂ මෝහයන්ට සාපේක්ෂව අපි මේ චිත්‍රය රස විඳිනවා. නැත්නම් කෙනෙකුට මේ චිත්‍රය බොහොම රසවත් වෙනවා. නැත්නම් කෙනෙකුට මේ චිත්‍රය බොහොම උදාසීන දෙයක් බවට පත් වෙනවා. ඒ තරම් රසයක් නිති දෙයක් බවට පත් වෙනවා. එතකොට ඇත්තනම් මේ චිත්‍රයටත් වඩා අපි මේ නරඹන කෙනාගේ හිතේ තියෙන රුචි අරුචිකම් මත රාග දේශ මොහයන් මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒකට ඒකයි මේ බුදුන් වහන්සේ මෙතෙන්ද කියන්නේ මේ චලන චිත්‍රය බොහොම විසිතුරුයි. හැබැයි ඊටත් වඩා මේ හිතම විසිතුරුයි කියන්නේ. එතකොට එහෙම කියලා එතකොට මේ හිත පැත්තට අවධානය යොමු කළා අවධානය වැඩියෙන් යොමු කළා බුදුරජාණන් වහන්සේ කියන මේ අනාදිමත් කාලයක් තිස්සේ දීගර දීගරත්තන් ඉඳන් චිත්තං සංකලෙත්තං රාගින දෝෂේන මොහේන ආදී. මේ දීර්ඝ කාලයක් අති දීර්ඝ කාලයක් මේ සංසාරේ මේ හිත කිරිත වෙලායි තිබුණේ, එනසිලායි තිබුණේ නිරන්තරයෙන්ම මේ රාග ද්වේෂ මොහය නැසී ගැනීම නිසා. ඒ නිරන්තරයෙන්ම එතකොට මේ සංසාරේ බය දක්නා වූ පිරිස උනන්දු කරනවා බුදුරජාණන් වහන්සේ නිසා වරින් වර නිරන්තරම මේ හිත දිහා හැරලා බලන්න හැරිලා බල හැරිලා බල බලා අපිට නිකන් අකමැත්තම අවවාද කරගන්න මේ හිත කෙලෙසයි දිවිලා දෙන්නේ සංසාරේ පුරාවට රාග දේශ මොහයන්ගේ. ඒක පැත්තෙන් අපි අර මේ විදිහට අපිටම මතක් කරගන්නකොට ප්‍රත්‍යක්ෂ කළ බලනකොට හැරිලා බලනකොට අන්න පොඩිහේ උනන්දුවක් ඇති වෙනවා කොහොමද මේ ජීවිතයේදවත් මේ රාග දේශ මොහයන්ගේ මේ හිත පිරිසුදු කරගන්නේ. සංසාරයක් පුරාවට මේක කෙලෙසලා නම් තිබුණ මේ රාග දේශ මොහයන්ගේ කොහොමද මේ භවයේදීවත් මම මේ රාග දේශ මොහයන් දුරු කර ගැනීම සඳහා ප්‍රයත්නයක් දරන්නේ ඒකම තමයි ඉතින් අපි උත්සාහත් වෙන්න තියෙන්නේ මොකද මේ බුද්ධ ශාසනයක් හම්බෙච්ච වෙලාවේ උතුම් මනුස්සාත් භාවයක් ලැබිච්ච වෙලාවේ අපේ උත්සාහය වේද්දෙත් මේ බුදුරජාන් වහන්සේ මේ කියන විදිහට අපි අපි ගැනම එකාතකින් යම් යම් වෙලාවන් වලදී පක්ෂේරුවක් ඇති කරගෙන අපේම හිත දිහා බල බල සංසාරයක් පුරාවට මේක මේ රාග දේශ මොහයන් ඇසුරු කිරීම නිසා හිතා ගන්න බැරි තරම් කාලයක් ඉපදී ඉපදී මෙරි මෙරි මේ සංසාරයේ ආවව තේරුම් අරගෙන මේ භවයේදී හෝ රාග දේශ මොහයන්ගෙන් මේ හිත පිරිසුදු කරගන්න තමයි උත්සාහ වෙන්නේ. එතකොට මේ පළවෙනි උපමාව බුදුරජාණන් වහන්සේ මේ චලනචිත්‍රය සම්බන්ධයෙන් දෙනවා. ඊළඟට තවත් උපමාවක් දෙනවා. අපි ඒකට අහුම්කම් දෙමු. ඊළඟට තවත් විශේෂ දෙයක් ප්‍රකාශ කරනවා. නාහම් වික්කවේ අඤ්ඤම් ඒව විකායම්පි සමනුපස්සාමි. ඒවා චිත්තං යතේ ධම්මික්කවේ තිරස්සානගතා පාන. මහණෙනි මේ තිරසන් සතුන් පමණ විචිත්‍ර වූ වෙන සත්ත්ව සමූහයක් වෙන සමූහයක් මට නම් පේන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ දක්වනවා හේබිකෝ භික්ඛවේ තිරච්ඡාන ගතා පාණ චිත්තේනේව චින්තිතා ඒ තිරසන් සතුරු සිතින්ම සිතන ලද්දාහුය තේහිති කෝ භික්ඛවේ තිරච්ඡාන ගතේහි පාණේහි චිත්තඤ්ඤේව චිත්තතරං ඒ විසිතුරු වූ තිරසන් සතුන්ට වඩා මේ සිතම විසිතුරුය. නැවතත් බුදු පියාණන් වහන්සේ අර කලින් ප්‍රකාශ කළා වගේ අවවාදයක් ඉදිරිපත් කරනවා සත්පාතිය දෙක්කලේ අභික්ඛනං සකං චිත්තං පච්චවේක්ෂි සම්බම් ආදිය. එම නිසා මහණෙනි මොකටක් පාසා Tamanගේ සිත පත්‍යවේක්ෂා කරගන්න ඕනේ කියලා. ඔව් එතකොට මේ දෙවෙනි උපමාවේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ දැන් අර පළවෙනි පළවෙනි උපමාවේදී චිත්‍රයේ විසුදුරාසිතුයි කියලා කියනවා. දෙවෙනි උපමාවේදී මේ ත්‍රිසංගත ලෝකය හරිම විසුදුරුයි කියලා කියනවා. ත්‍රිසංගත ලෝකය දිහා බලුවාම එතකොට ඇතන මනුස්ස ලෝකේ දිහා බැලුවොත් මිනිස්සු අතර ලොකු වෙනස්කම් නැහැ. අපේ ශරීරයේ ස්වභාවය නැත්නම් ශරීරයේ ස්වરૂපය හැඩරුව බොහෝ දුරට සමානයි. මොන මොන රටවල් වල අපි ජීවත් වුණත් ශරීරයේ ස්වરૂපය වශයෙන් ගත්තාම එකම ස්වરૂපයක් තියෙනවා. නමුත් ත්‍රිසංගත සතුන්ගේ පුදුමාකාර විශිෂ්ටත්වයක් තියෙනවා. ඔන්න අපි තුමු මුහුදේ ජීවත් වෙන සතුන් ඒ රෝහුත් ආවේනික විවිධාකාර විශේෂ රාශියක් ඉන්නවා. ඊළඟට අහසේ පියාසන කරන සතුන් කුරුල්ල ගත්තොත් උන් අතරත් ලොකු විශේෂත්වයක් තියෙනවා. විවිධාකාර ස්වභාවයන් තියෙනවා. ඊළඟට මේ තිරසන් සතුන් කියලා අපි සාමාන්‍ය සලකන මේ පොළොව ආශ්‍රිතව ඉන්න අපි දුන් සිව්පාවුන් ගත්තොත් ඔවුන් අතරත් පුදුමාකාර විචිත්‍රත්වයක් තියෙනවා. මේ වගේ හිතාගන්න බැරි තරම් විචිත්‍රත්වයක් මේ নানা ආකාර ભેද ප්‍රභේද මේ තිසංගල සත්වයන් තුළ තියෙනවා. ඉතින් එක පැත්තෙන් අපිට හිතන්න පුළුවන් මේ සත්තු මැරෙන මොහොතේදී ඒ කර්මානුරූපව මේ සත්තුන්ට මේ විවිධාකාර ස්වභාවයන් ලැබුණා කියන කාරණාව මේ ඒ මරණ මොහොතදී ඒ කර්මානුරූපව ඒ හිතට අපි තුමු චේතනාහම් වික්‍රේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. අර චේතනාවක් ඉදිරිපත් වෙලා හිත හරහාම ඔන්න කර්මයක් ඉදිරිපත් වෙලා ඒ කර්මානුරූපව ඔන්න යම්කිසි ආත්ම භාවයක් ලැබෙනවා අපු කුරුලෙක් වෙනවා. නැත්නම් ඔන්න සතෙක් වෙනවා. නැත්නම් හරි ඔන්න මේ පණුවෙක් වෙනවා. ගැඩවිලෙක් වෙනවා. වගේ විවිධාකාර අතින් ආත්ම භාවයන්ට යන්න පුළුවන්. එක පැත්තකින් ඒ පැත්තෙන් අපිට හිතන්න පුළුවන් ඔන්න හිතේ තියෙන විචිත්‍රත්වයක්. හිතේ තියෙනවා ඒ වගේ කර්මානුරූපව මරණ මොහොතේදී ඒ ආපු කර්මයක් එක්ක එකතු වෙලා යම් යම් යම් ආත්ම භාවවලට උපතක් ලබලා දෙන්න. ඒ වගේමයි අනිත් පැත්තෙන් අපිට හිතන්න පුළුවන් අර චිත්‍රය බලද්දී බලන කෙනාගේ හිතේ විචිත්‍රත්වයක් ඇති වෙනවා වගේ. අපිට අනිත් පැත්තෙන් බලන්න පුළුවන් මේ අපි තිරසංගත ලෝකය දිහා බලනකොට අපේ හිතේ තියෙන රාග ද්වේෂ මෝහයන් අනුව තමයි යන්න ඊළඟට අපි ඒ ඒ යම් තිරසංගත සතුන්ට අපි ඇලෙනවා. යම් දෙසම දෙන්හන් ගන්න හදන අපි භයානකයි කියලා අයින් කරලා දානවා. නැත්නම් අප්‍රියයි කියලා බලන්නේ නැතුව ඉන්නවා. ඒ එතකොට බලවහම මේ තිරසංගත සතුන්ගේ මේ විචිත්‍රත්වය දෙපැත්තකින් බලන්න පුළුවන්. උන් මැරෙන මොහොතේදී උන්ගේ කර්මානුරූපව ඒ ඇතිවෙච්ච විචිත්‍රත්වය. ඒ කියන්නේ අපි මේ යම්සේ හතෙක් මැරෙනකොට එයාගේ හිතේ ඇතිවෙච්ච විචිත්‍රත්වය අනුව ඒ කර්මයන් ඉදිරිපත් වෙච්ච කර්මයන් අනුව එයා ගිහිල්ලා අපි තුමු කුරුල්ලෙක් වෙනවා. තවත් එක්කෙනෙක් ගිහිල්ලා මාළුවෙක් වෙනවා. තවත් එක්කෙනෙක් ගිහිල්ලා සිව්පාහක් වෙනවා. ඉතින් මේ දින සම්පූර්ණයෙන්ම අර හිතේ ඒ මොහොතේදී බලපෑතුණු තත්ත්වය අනුව තමයි මේ විවිධත්වය ඇති වෙන්නේ. ඒ පැත්තෙන් අපිට හිතන්න පුළුවන්. තවත් පැත්තකින් අපි මේ දේවල් නිරීක්ෂණය කරනකොට කොහොමද මේ තිරසංගත සතුන්ට අපි වටිනකම් දෙන්නේ? කොහොමද මේ තිරසංගත සතුන් ඇතම් පිරිසක් බොහොම ලස්සනයි කියලා අපි ඇලෙන්නේ? කොහොමද අපි මේ තිරසංගත සතුන් ඇතම් පිරිසක් බොහොම අප්‍රියයි කියලා අපි අයින් කළා දාන්න. අපිට කරදරකාරී කියලා අපි අයින් කළා දාන්න. ඉතින් මේ අනුව අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් අපිට මේ හිතේ විචිත්‍රත්වයක් දකින්න පුළුවන්. එතකොට මේ සූත්‍රයේ බැලූ බැලමට පේන්නේ මෙතන මේ චිත්‍රය ගැන අපි කියපු කාරණේ එහෙම කෙනෙකුට හිතෙන්නේ මේ චිත්‍රය ඇන්නේ තනක්කා ගැනීම බුදු පියාණන් වහන්සේ කතා කරන්නේ කියලා. නමුත් මෙතන ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ චරණම් චිත්‍රය සිතින්ම සිතන ලද්දේ කියලා ප්‍රකාශ කරන්නේ චරණ චිත්තය ඇන්දේ කෙනා මේක සිතින් සිතලා ඇන්ද නිසා නෙවෙයි. මේ චිත්තය දකින්න කෙනා මේ චිත්තයේ විචිත්‍ර හැටියට සැලකුවා. එහෙම නැත්නම් මේ චිත්‍රය බලන පුද්ගලයා මේ චිත්‍රයේ සිතින් මවා ගන්නවා. ඇත්ත වශයෙන්ම මේ චිත්‍රය ඇන්දේ ඇන්ද තැනත්ගෙන නෙමෙයි මෙතන කියන්නේ. අර පුද්ගලයාගේ හිතේ තිබෙන දීර්ඝ කාලයක් සිට පවතින රාග, ద్వේෂ, මෝහ කියන ඒ කෙලෙස් ධර්ම වලට සිද්ධ වෙන තමයි අර චිත්‍රය ආස්වාද කරන්න පුළුවන් වෙන්නේ. ඒක රස විඳින්න පුළුවන් වෙන්නේ. ඔන්නයි විදිහේ තත්වයක් තියෙනවා අර ආසව ධර්මවල. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ මේ සිතම විසුතුරේ කියලා ප්‍රකාශ කොට වදාළේ. අර චිත්තයටත් වඩා සිත විසිරුවේ. ඒක නිසාම තමයි අභික්කනං සකං චිත්තං පච්චවේක්ඛි තබ්බං. විතරම තමන්ගේ සිත බලනවා නම් ඒක අර චිත්‍රපටියක් බලනවා වගේ ඉතාමත්ම විසිරු දෙයක්. ඇයි? ලෝකයේ ඇති විස්තරුම දේ බැලීමනේ සත්‍යවිශ්වා කිරීම. ඒකට හැරිලා බලන්න වෙන නිසා ඒක සාමාන්‍යයෙන් බලන්නේ නැහැ. විතරයි තියෙන දේනේ බලන්නේ. නමුත් අභික්කනං සකං චිත්තං පච්චවේක්ඛි තබ්බං කියන බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් අපිට ප්‍රකාශ කරනවා මේ සිත දිහා හැරිලා බලන්න. නිසාද මේ සිත අර චරණ චිත්‍රයටත් වඩා විසිතුරු නිසා. ඒ කාරණේම තමයි ඊළඟට ප්‍රකාශ කරන්නේ අර තිරිසන් සතුන් පිළිබඳව. ඒකත් අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් එතන නම් අර චිත්‍රය ගැන කිව්ව විතරවත් කෙනෙකුට සැක හිතන්න ඉඩක් නැහැ. තිරිසන් සතුන් විසිතුරුයි කියලා බුදු පියාණන් වහන්සේ පළමුවෙන් ප්‍රකාශ කරනවා. තිරිසන් සතුන් තරම් විසිතුරු වූ වෙනත් සත්වනිකායක් මට නම් පේන්නේ නැහැ කියලා. නමුත් ඒ එකම ඊළඟට උන්වහන්සේ වදාරනවා තේතිකෝ භික්ඛවේ තිරච්ඡාන ගතා පානා චිත්තේනියෝ චින්තිතා. නමුත් ඒ තිරසන් සතුණු සිතින්ම සිතන ලද්දාහුය. ඒ තිරසන් සතුන්ටත් වඩා ඒ නිසා සිතම විසුරුය කියලා මේ විදිහට ප්‍රකාශ කරනවා. මෙතනදීත් අපිට ගන්න තියෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා තිරසන් සතුන්ගේ ඉතාමත් විසිතුරු කියලා. සමහර අවිට අපි ඒක සමනලයකට බොහෝම ලස්සනයි කියනවා. ඊළඟට අපි ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. කුටිය නපුරුයි කියනවා. මොකද බලන නපුරු නෑ. ඔය විදිහට බලන පුද්ගලයාගේ ආකාශය අනුවයි සත්‍යයේ නපුරු බව, අහිංසක බව, ලස්සන, අවලස්සන බව, කුරුතල් බව ආදී ප්‍රේතිත් සංකල්ප සිතින් අවන්නේ. ඒ වගේම ලොකු කුඩා බව. අන්න ඒක නිසා තමයි මේ සිතේ තිබෙන මේ ධර්මතාව අවිජ්ජා ආසව ආදී හේෂ ධර්ම නිසා තමයි මේ සම එකක්ම ඉතුරු වෙන්නේ. අපි අවද තියෙන ලෝකේ හැම දෙයක්ම ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ සූත්‍රය අනුසාරයෙන්ම අපි වර්තමානයේ ඉඳලා ඉඳලා බැලුවොත් ඉතාමත්ම හොඳ උපමාවක් තියෙනවා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව. තීරවාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව. යම් කෙනෙකුට ඉන්නක් වඩා පහසු අන්දමකට දිනදා ජීවිතයට නම් වන්දනකට තේරුම් ගන්න උපකාර වන කතා මාර්ගයක් අපිට මතු කරගන්න පුළුවන් මේ චර්ම චිත්තය ආශ්‍රය. ඊළඟට අපිට චර්ම චිත්ත ගැන නෙවෙයි ශ්‍රවණ චිත්ත ගැන කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ සිනමා ලෝකය, චිත්‍රපට. චිත්‍රපටි නාට්‍ය සංදර්ශන ආදී මුල් කරගෙන අපි ටිකක් හිත යොමු කරලා බලුවොත් මෙතන පවතින ධර්මතාව ලෝකයේ එලිපිට චිත්‍රපට එලිපිට චිත්‍රපට ශාලාවලින් නෘත්‍ය ශාලාවලින් පිටත තිබෙන ඒ ජීවිතයේම කොටස. නමුත් පිටත තිබෙන ජීවිතේ වටහා ගැනීම සාමාන්‍යයෙන් අපහසු නිසා වඩා පහසු චිත්‍රපටියේ පිළිබඳ කාරණේ ගැන ඊළඟට අපි ටිකක් විවරණය කරන්න බලමු. ඔව් මම මේ චලනචිත්‍රය ගැන ස්වාමීන් වහන්සේ මතක් කළා බුදුරජාණන් වහන්සේ ගුණාව ඊළඟට මේ තිලච්ඡාන ගතාපානවා කියලා මේ තිලසන්ගේ පතුන්ගේ චිත්‍රපටය ගැන කතා කළා. ඊළඟට ස්වාමීන් වහන්සේ මේක ටිකක් අදට ගැලපෙන විදිහට මේ චිත්‍රපටි උපමාවක් අරගෙන බොහොම අපූර්වව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ අදට අපේ කාලේ ඉතින් අපි එන්න විනාඩි 40ක් විතර වගේ අරගෙන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අද අපි කතා කරපු දේවල් වලින් යම් කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් නැත්නම් මේක ගැන තව සාකච්ඡා කරන්න මේකට තව ඉදිරිපත් කරන්න පුළුවන් කරුණක් තියෙනවා නම් අපි ඉදිරිපත් කරන්න කියලා මම විවිධ ආරාධනාවක් කරනවා. නැත්නම් අපි කාර්යයක් කරලා යන්න පුළුවන්. ඒකත් විදුලිමාවේ කාර්යයක් එක්කම මේ කාර්යයක් එක්කලා දෙන්නේ. මතෙන්න. ඒ කියන්නේ ඒ සංයෝජනක් නැහැ කියන්නේ නැහැ. ඒක සිද්ධ කියලා ඒ වගේ දෙයක් නැහැ. ඒ වගේ හිතේ විදුලිමාවයක් තියෙනවා කියන්නේ නෑ නෑ. ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ අපි දැන් මෙතන කියන්න පුළුවන් චිත්‍රයක් ඇඳලා තියෙනකොට අපි මේ චිත්‍රයට වටිනකමක් දෙන්නේ මේ චිත්‍රයේ රස විඳින්නේ අපේ ඇතුලේ තියෙන කෙලෙස් හරහා. අපේ ඇතුලේ රාග ද්වේෂ මෝහයන්ගේ ස්වභාවය අනුව අපේ චීන සාමාන්‍ය කියන රසකාමීත්වය කියලා එහෙම නම් යදන්නේ. ඒක එක්කෙනාගේ රසකාමීත්වය අනුව අන්න අපි සමාලාට එක චිත්‍රයක් රස විඳිනවා. ඒ චිත්‍රයක් කිසිම වටිනකමක් නැහැ කියලා අපි ඒක අගයක් නොදී. මේ රසකාමීත්වය කියලා තියෙන්නේ කියන්නේ ඇත්තටම මේ අපේ හිතේ තියෙන ආශ්‍රව ස්වභාවය. ඒ වගේමයි අපි තුමු එකම චිත්‍රය ඇතම් කෙනෙකුට බොහොම රසවත් එක්කාම මේ නිර්මාණශීලී නැත්නම් ආම දැකුම් කලුයි ඇතම් කෙනෙකුට කිසිම රසයක් නැහැ කිසිම දැකුම් කලු භාවයක් නැහැ ඉතින් ඒ කියන්නේ එකම චිත්‍රය මේ විදිහට එක මේ අපි කෙනෙක් වටිනකමක් දෙනවා තාත් කෙනෙක් වටිනකමක් නොදී ඉන්නවා කියන්නේ මේ පුද්ගලයාගේ හිත මතයි එතන තීරණය වෙන්නේ ඒක අපිට මේ චිත්‍රයේම තියෙන ස්වභාවය නිසා නෙමෙයි මොකද මේ චිත්‍රයට අපේ හිත එකතු වෙලා අපේ හිතින් අපි ඇති කරගන්නා වූ සංස්කාරය අපේ හිතේ අපි ඇති කරගන්නා වූ චිත්ත චිත්ත මේ මේ ස්වરૂපයන්. ඒ හරහා තමයි අපි ඒකට වටිනාකමක් දෙන්නේ. ඒකමයි දැන් ස්වාමීන් වහන්සේ මෙතන මතක් කරන්නේ දැන් ත්‍රිසංගත ලෝකෙත් විවිධාකාර සත්තු ඉන්නවා. අපි ඇතන් සත්තු කොටසක් අපි බොහොම විශාල සත්තු කොටසක් හරි ප්‍රයෝජනවත් සත්තු කොටසක්. ඊටාම දැකුම් කළු සත්තු කොටසක්. ඉතින් අපි ඔන්න මින්නඳුරු හදාගෙන ඊළඟට කුරුළු බූදු හදාගෙන අපේ ගෙවල් වල බලු කුඩු හදාගෙන ඉතින් අපි බල්ලෝ ඇති කරනවා. ඊළඟට කුරුල්ලෝ ඇති කරනවා. ආ කුකුල්ලෝ ඇති කරනවා. මාළු ඇති කරනවා. ඉතින් ඔක්කොම අර අපේ හිතේ තියෙන ආශ්‍රයයන් හරහා තමයි. අපි කැමති යන්න මාළුන්ට නම් ඔන්න මාළු මේ අත ටැංකියක් තියාගෙන මාළු ටික දිහා බලාගෙන ඉන්න. ඉතින් අපි කැමති කුරුල්ලන්ට නම් ඔන්න කුරුල්ලෝ කූඩුවක් හදාගෙන ඔන්න කුරුල්ලන්ට මේ කාටත් මේ කුරුල්ලෙක් එක්ක ඉන්න. අපි කැමති බල්ලන්ට නම් ඉතින් බලු කූඩුවක් හදාගෙන බල්ලෙක් ඇති කරගෙන ඔන්න අපි ඉන්න. මේ අපේ හිතේම තියෙන ආශ්‍රයයන් ස්වභාවය නිසා තමයි ඒකට මේ සංගත සතුන්ගේ විවිධත්වයක් තියෙනවා. නමුත් ඒ විවිධත්වය පාවිච්චි කරනවා අපේ අපේ හිතේ තියෙන ආශ්‍රවයන් හරහා ඔන්න අපි වර්ධනය කරගෙන අපි ඒවට ඇදීගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුදුරන් වහන්සේ මතු කරන්නේම මේ විවිධ උපමාවන් දීලා මේ ඒ උපමාවන් වලට අක්සේරු කරන්නේ අපේ හිතේ තියෙන රුචි අරුචිකම් හරහා. එතන තමයි අතරම ප්‍රශ්නේ තියෙන්නේ. අර තාක්ෂයේ ලස්සන ගාතාවක් තියෙනවා මේ මේ ලෝකේ තියෙන විචිත්‍ර දේවල් ඕන තරම් විචිත්‍ර තියෙනවා. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඇතුලේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇතුලේ තියෙන චන්දරාගය නිසායි ප්‍රශ්නයක් ඇතිලා තියෙන්නේ බන්ධනයක් ඇති වෙන්නේ. ඒ නිසා මේ ප්‍රඥාවන්තයෝ මෙන්න මේ හිතේ තියෙන චන්දරාගය තමයි විනයනේ කරන්නේ. හිතේ තියෙන චන්දරාගය තමයි දුරු කරන්නේ කියලා ගාතාවක් එනවා මේ නිබ්බේධික සූත්‍රයේදී. අ මොකද කරන්නේ? ගාතාව. මුත්තේ සූත්‍රය. ඔව්. නතේ නතේ කාමයානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගව පුරිසස්ස කාම. චිත්තේව චිත්තානි චිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත ධීරා විනයන්ති චන්දා. බුදුරජාණන් කියන්නේ මේ ලෝකේ තියෙන নানা ප්‍රකාර වූ විස්තර දේවල් නෙමෙයි අතරම කාමයන් කියලා කියන්නේ. මේ ඒ කාමයන් සම්බන්ධයෙන් අපේ හිතේ ඇති කර ගන්නා වූ සංකල්පමය වූ ස්වභාවයක් තමයි. සංකල්පමය වූ රාගයක් තමයි අත් වශයෙන්ම රාගය කියලා කියන්නේ. මෙන්න මේ කාරණාව තේරුම් ගන්නවා ප්‍රඥාවන්තයා. ඒ නිසා එයා මේ ලෝකේ තියෙන අනක්කාරෝ විසුදුරු දේවල් වලට එහෙම තියෙන්න ආරිනවා. එයා මේ තමන්ගේ හිතේ තියෙන මේ චන්ද චන්ද රාගය දුරු කරගන්නවා. ඉතින් ලස්සන පෙන්වන ඒ කියන්නේ අපේ මේ හිතින් තමයි අතනම හිතේ තියෙන ෘචි අර්ජුකම් හිතේ තියෙන ආශ්‍රව ස්වභාවයන් අනුව තමයි අපි වටිනාකම් දීලා තියෙන්නේ මේ උපමා දෙක බුදුරජාණන් වහන්සේ දීලා නැවතත් මතක් කරන්නේ නැවත නැවතත් මේ හිත ගැනම තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්නලු අනාදිමත් කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ මේ හිත කෙලෙසලා තිබෙන මේ රාග දේශ මොහයන් දැන් අපිට අපිවම ගැන පොඩ්ඩක් හිතලා බලන්නයි කියන්නේ රාග දේශ මොහයන්ගෙන් මේක කාලාන්තරයක් තිස්සේ කෙලෙසලා තිබුණේ කියලා නිකන් අපිට නොකිය කියනවා එහෙනම් දැන්වත් අප සුසු කරගන්න. ඉන්න පුළුවන් ඉන්න පුළුවන් කියලා ඒ වගේ දස්කේ වැඩක් නෑ විශේෂම සමානාලයෙන් ඉන්න කාලේ වෙනදී මොකද මේ එලෙකින් වගේ කතර ඒක තමයි. ඇත්තටම අපේ හිත කියන්නේ සාමාන්‍යයෙන් ආස්වාදයක් හොයාගෙන යනවා මිසක් මුලක් වෙලාවට ආදීනව පක්ෂයේ අපිට කරන්නේ නැහැ. ඒ නිසා ආදීනව වෙන්නේ එක්ක ගයිඩ්ට ගිහිල්ලා ළඩ වෙලා මොකක්වත් කරගන්න බැරි වුණාට පස්සේ තමයි ඔන්න ආදීනව කියලා තේරුම් ගන්නේ අයියෝ මේ මේ මෙච්චර හොඳයි කියලා අල්ලගත්ත දේ මෙන්න කාලෙකින් වස්නානේ මම මේ ආසාදයක් බලාපොරොත්තු වෙච්ච දැනම මේ මොකක් වෙනවා මේ කියලා අන්න ඒක නේද හොඟක් වෙනවා මේ වයසට ගියාම මහානයක් මේ වයසට ගියාම භාවනා කරන්න හැමෙන්නේ මුල් කාලේදී බුදුහාන් තරම් කරන කාලේදී ඉතින් කතා කරන මාසේ පිනවනවා ඊට පස්සේ ඉතින් වයසට ගියාට පස්සේ ඉතින් මොලේ පෑදෙනවා ඒක උනේ මේ ඒ වගේ තමයි ඉතින් අර අපිට අපි ආස්වාදයට අහු වෙලා ඉන්න ගතිය ස්වභාවයෙන් තියෙනවා. ඒකේ ආදීන වැටෙන එක හරියට කාලයක් ගියහම තමයි ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ එක එක මිනිස්සු එක එක යුගයන් වල තමයි කියලා මේ ආදීන තේරුම් ගන්න. දැන් මම මේ කියන්නේ සමහර කොටස් ඇත්තම හතරක් වෙන්නනවා. ඇතන් කෙනෙක් මේ මොකක් ඈත තියෙන අපි ගමක කවුරු හරි කෙනෙක් මරුණාම යම්සි විපතකට භාජනය වුණාම එයා ඒ අනුව කල්පනා කරලා බලනවා කියනවා මේක මකක් වෙන්න පුළුවන් මේ වගේ අපිට ස්වභාවයක් මේ ජීවිතේ තියෙනවා කියලා එයා තේරුම් අරගෙන එයා ධර්මයෙන් නැඹුරුනවා ආදීනව තේරුම් ගන්නවා තවත් කෙනෙක් එහෙම තේරුම් ගන්නේ නැහැ කියලා ඒ තරම් කාටවත් විපතක් නැහැ කියලා එයාට ඒක විතර ගානක් නැහැ එයා කර්ම පුරුදු විදිහටම ආසාද පක්ෂයේම යෙදෙනවා තවත් කෙනෙක් එයාගේ ඥාතියෙකුට මොකක් හරි විපතක් සිදු වුනහම අන්න ඒ අනුව පොඩ්ඩක් එයාගේ ඇස් ඇරෙනවයි කියලා කියනවා. අන්න එයා ඒ අනුව ආදීනව තේරුම් ගන්නවා කියනවා. ඒ අනුව අන්න විකර්මයක් සඳහා නැත්නම් විසරණාභ්‍යාසයක් සඳහා එයා යොමු වෙනවා කියලා කියනවා. ඒ තව කෙනෙකුට ඒක ගන්නක් නැහැ. ඊළඟ තවත් කෙනෙක් තමන්ගේ ළඟම ඥාතියෙකුට ලොකු විපතක් වෙනවා කියනවා. ලොකු අකරතැබ්බයක් වෙනවා කියනවා. අන්න ඒ වෙලාවේදී එයාට ඇස් ඇරෙනවා කියනවා. එයා අන්න ඒ අනුව ධර්ම මාර්ගයට පිවිසනවා කියනවා ආදීනව තේරුම් ගන්නවා. හැබැයි තවත් කෙනෙකුට ඒකත් ගානක් නැහැ. හැබැයි ඒ මනුස්සයාට සමාලාට Tamanටම ලොකු විපතක් වෙනවා කියන ලොකු මොහොතක් අත්දැකීමක් වෙනවා කියන අන්න ඒකවල තමයි කියන්නේ යාගේ අත් ඇරෙන්නේ. එයාට මෙන්න මේක තියෙන ආදීනව සභාවේ වැටෙන්නේ. ඒ නිසා අපිට කියන හැමෝටම එක මට්ටමකදී එකම කාලයකදී එකම යුගයකදී මේ ආදීනව වැටෙහි කියලා ඉතින් අපිට හිතන්න අමාරුයි. මිනිසෙන්ගේ තියෙන ඒ ක්‍රියාවන් අනුව මිනිසෙන්ගේ තියෙන ඒ අරගෙන ආපු ප්‍රඥාව අනුව තමයි ඉතින් මේ ආදීනව වැටෙහින් තේරෙන්නේ. ආදීනව වැටහිලා ඉතින් ඒ ආදීනව නිරන්තරයෙන් තව තව ප්‍රත්‍යක්ෂ වෙන හැටියක් තමයි අතන විපස්සනාවෙත් කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි කොහොම වර්තමාන වශයෙන් ඉතිපත් වෙන යම් සංස්කාර ධර්මයක් හොඳින් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න බොහෝම අහන් වෙච්ච හිතකින් නැත්නම් බොහෝම සංසිඳිච්ච හිතකින් මේ සමහන් වෙච්ච හිතකින් නැත්නම් සමාහිත හිතකින් බොහොම ඒකාග්‍රතාවයෙන් මේ දේවල් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරනවා. ත්‍රිලක්ෂණය වැටහෙනවා කියලා කියන්නේ ටික ටික ඇතුළට ගැඹුරට මේ වැටහෙනවා කියලා කියන්නේ අන්න ආදීන පක්ෂයේ තේරුම් ගන්නවා. ඒ නිසා අපිට සාමාන්‍ය එදිනදා ජීවිතයේදී ආදීන වැටහීම කියන එක එක මට්ටමක්. ඊට වඩා ටිකක් ගැඹුරු මට්ටමක් තමයි අත්‍යවම විපස්සනා භාවනාවේදී වර්තමාන සංස්කාර ධර්මයන් නිරීක්ෂණය කිරීම හරහා අපිට වෙන ආදීනව වැටහෙනවා. ඒ නිසාම ඔය විපස්සනා ඥානවලක් පෙන්වලා දෙනවා ආදීනව ඥානය කියලා. මේ කරක්ටරකින් දීම් කරගත යුතු මක් තමයි. ඒක කාටද හරි අපි ඉතින් යම් පමණකට යම් මත පිටකින් වැටහෙලා ගන්න පුළුවන්. නමුත් මේක හොඳට ගැඹුරට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ආදීනව වැටහෙන්නේ වසනාව හරහා ඉන්නේ කියලා. ඒ කියන්නේ ඒක විපස්සනා වහන්ස තමා තුළින්ම අවබෝධ කරගන්නවා මේක මෙහෙමමයි අනිවිදයන් නැහැ කියලා. ඒක හරි. ඒ කියන්නේ අර නිබ්බිදා ඥාන ඊළඟට ආදීනව ඥාන ඔය විදිහට පෙළගස්සලා තියෙනවා ඥාන වසනා ඥානය. ඒකේ අර හොඳට මේ ඇත්ත ඇත්තටින් තේරුණා නම් මේ මොකද්ද යථාභූත ඥාන දර්ශනයක් කියලා ඇත්ත ඇත්තටින් මේ තියෙන දේවල් වල සත්‍ය ස්වභාවය තේරුණා නම් මම මේකෙන් නිබිදාව පහල වෙනවා. ප්‍රත්‍යක්ෂයේ මත පදනම් වෙච්ච ප්‍රඥාව මත පදනම් වෙච්ච අත්හැරීමක් කලකිරීමක් සිද්ධ වෙනවා. ඊළඟට ඒ මොකද මේ ඇතුලේ තියෙන ආදීන වැටහිලා. මේකේ තියෙන මේ ත්‍රිලක්ෂණය හොඳින් වැටහිලා. ඉතින් ඒ හරහා තමයි උඩට මේ කෙනෙක්ගේ ආදීනව ඥානයක් කියලා තේරුම් ගන්න තියෙනවා. අවකටත් මේ කතා කරන ආදීනව ගැන කතා කරද්දී ආයක වශයෙන් තියෙන විවිධාකාර ලෙඩ රෝග සම්බන්ධයෙන් ආදීනව සංඥා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. කියන්නේ මේ කයේ විවිධාකාර જાතියේ ලෙඩ රෝග හට ගන්නවා. ඊළඟට කර්මයෙන් උපන් ලෙඩ රෝග තියෙනවා. උපක්‍රම නිසා හටගන්න ලෙඩ රෝග තියෙනවා. මේ විදිහට ඉතින් নানা ප්‍රකාර ලෙඩ රෝග දිනවා ඒකත් එක පැත්තකින් ආදීනවයක් කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් මේ අය බොහොම හොඳයි දිගටම ලස්සනට තියෙනවා දිගටම ශක්තිමත්ව තියෙනවා කියාගෙන ඉතින් අපි ඉන්නේ. බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ මොකක් කළා තියෙනවා එහෙම ඉතින් එහෙම කිසියෙත්ම මේ කයේ කල්පවත්නා නිරෝගීතාවයක් ඇත්තේම නැහැ. මේක නිරන්තරයෙන්ම ඕන මොහොතක ලෙඩ වෙන්න පුළුවන් ඕන මොහොතක මේක ජරාවට වැටෙනවා මහලු වෙනවා ඊළඟට මරණයටපත් වෙනවා. ඒක තමයි ඇත්තටම නැවත නැවත මේ හිතලා බලන්න කියන ඔය එක පැත්තකින් ඔය ථාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විතර විතර මෙන්න මේ කරුණු මට මතක විදිහට පහක් හෝ හයක් ගැන විතර විතර ප්‍රත්‍යක්ෂ කරන්න කියලා. තමන් මේ මරණ ස්වභාවයෙන් යුක්තයි. තමන් මේ ජරාටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. એટલે මේ විදිහට පොඩ්ඩක් මතක් කරලා දෙන්න කියනවා. දැන් මෙතනදිත් කාලා කියන්නේ ඒකයි. මේ තමන්ගේ හිත නිරන්තරයෙන්ම කාලාන්තරයක් තිස්සේ මේ ආගදේශ මොහයන්ගෙන් කෙලසිලා තිබුණා කියන එක මතක් කරලා දෙන්න කියලා. එහෙනම් විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එහෙනම් අදත් අපි පැය වගේ පැයකට ටිකක් ආසන්න කාලයක් අද සාකච්ඡා වෙන දුනා. අද ටිකක් පටන් ගන්න පරක් වුණා. කෙසේ නමුත් අදත් අපි හිතන්නේ පිටුවක් විතර වගේ ඉස්සරහට ගියා. මේකේ කාලයක් ඉස්සර කරගෙන යනවා. ඉතින් අදත් අපි මේ කටයුතු හරහා රැස් කරගත්තා වූ යක්ෂ ධර්මයක් වේ නම් අපි සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අපි මලදී ඥාතින් උත්සාහින්වත් මේකෙන් අනුමෝදන් කරමු යන්තා අසන සත්පිරිස් මේකෙන් බලාපොරොත්තු වෙනවා ඒ සිදු දානක් මේකෙන් අනුමෝදන් කරමු ඒ වගේම අපි මේ රැස් කරගත් අවශ්‍යම කුසල් මේ ධර්ම දේශනාවන් කරන්න කියලා ඉදපත් වෙලා ආරාධනා කරපු අත්පූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේට ඒ වගේම මේ ධර්ම දේශනාවන් ඉදිරිපත් කරපු ඒ අතිපූජනීය කටුකුරුම්ගේ ඥානාරාම ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරමු අපි සුපුරුදු විදිහට අද ඒතාවතාකාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු